ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය සුභාවිත ගීතේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ගීතයක රමණීයත්වය ජීවිතය මිහිරියාවටපත් කරනවා. දුක දුම්නස තුනී කරනවා. එසේව් ස්වභාවික ගීතයක රසරුත් මෙසේ විමසමු. අද ඉරිදා සංග්‍රහයේ ආරම්භයයි මේ. අධ්‍යාපනය ජීවිතය සඳහා මිසක් ජීවත් වෙන්න නොවේ. අධ්‍යාපනයේ අවසානය චරිත සංවර්ධනය බව සාහිතුමා පවසා තිබෙනවා. විශාරද ගුණදාස කපුගේ මේ ගායකයාණන් Taman විසින්ම සංගීතය නිර්මාණය කරගත් ගීයක් ගුවන් විදුලියට එදවස ගායනා කළා. මේ ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා කිවිඳුන් විසින්. අපි රස විඳිමු එම ගීතය. කොට ඇති සසර දුක් විඳි උතුම් සම්බෝධිය පතා කෙලෙස් මේ රංජාව තරණය කලේ අපමා බෝතතා පසක් කොට ඇති සසර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා විකල්ල භූමෙත විසින අතරිදි සසල කෙබුමත අචල හිමි සිතු නොයෙක් වෙත් පෑ සිතුම් සේනා එවා ඇත රුදු මාර දෙව් පුතු පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නිරංජාව තරණය කලේ අපමා බෝසතා පසක් කොට ඇති සසර දුක්ගිනි උතුම් සම්බෝධිය පතා මහන් එළියක් ලෙසින් මතු වින නසාති ලොවෙක අවිදු ගනදුරු පසක් කොට ඇති සතර දුක් ගිනි උතුම් සම්බෝධිය පතා කෙලෙස් නේ රන් අවිද්‍යාවතරණය කලේ අප මහබෝසතා පසක් කොට ඇති සසර දුක් ගිනි පුතුම් සම්බෝධිය පතා ඔබ ජීවත් වෙනවා නම් ඔබට අනාගතයේ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් තිබිය යුතුයි. ඔබට එසේ අනාගතයේදී ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් ඔබ ළඟ නැතිනම් දැන් ඉබන්දක් ඔබ තුල නොවේ නම් ඔබේ ජීවත් වීමෙන් පළක් නැහැ. මෙසේ පවසන්නේ කවුරුන්ද? මාටින් ලූතර් කිං නැමැති අසහාය නායකයා විසින්. සාමන් කුමාර් කිවිඳුන් විසින් රචනා කළ මේ සායි භජන් ගීතය ඌෂා කන්නා සංගීතවේදියාගේ සංගීතයෙන් ආලෝකවත් වුණා රසවත් වුණා මේ ගීතය ගායනා කරන්නේ ಭಾರತයේ අසහාය ගායන ශිල්පිනියක වන ආශා බොන්ස්ලේ Thank you. ගල් පර්වතයක් කටුමිටි ආධාරයෙන් අලංකාරවත් පිළිරුවක් බවට පත් කරන්නා වූ ගල් වඩුවා යම්සේද ගුරුවරයාද එලෙසම තම සිසුවා දැනීමෙන් පෝෂණය කොට සමාජය හමුවට පමුණුවයි. එවන් වූ ගුරුවරයෙකු සතු විය යුතු ගුණාංග 25ක් ගැන බෞද්ධ සාහිත්‍යාගත මිලින්ද ප්‍රශ්නය නම් ග්‍රන්ථයේහි සඳහන් වෙයි. සැබෑ ගුරුවරයාගේ කාර්යභාරය විශාරද සුනිල් එදිරිසිංහ ගැයූ ගීයක් මේ වෙලාවේ කල්පනා වනවා. ඒ ගීතය රචනා කළේ මහින්ද චන්දසේකර කවියා ගීපද රචකයා විසින්. ගීත සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහයි. මේ විශාරද සුනිල් එදිරිසිංහ

සිනා මග නොමග නොවැටි යනතාලේ සිපිකිරිතේ වූ සිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝ පිටුදන් දෙති එයින් මතු උගත මානා ශිල්පය පිළ කඩ නොපැතු වේරල වතා ඉකිරින් දඬුවමක් පැතු මසුපත පිළි අවරණ පුරන වෙලා සමන් පිටින්ච කැකුලියෙහි නිලින වෙලා ගුරු නිවහනේ කඳුලට උල්පතක් වේලා විසු සිතුව මක් වේලා පැන මඩ කඩී තිරවූ තාවල් වැහි කාලේ පෙන්නා මග නොමග නොවැටි යන තාලේ සිත් කිරිමෙවූ ගුරුතුමායයි තාමත් ඉස්කෝලේ කරුණාබර හදවත කන පිනවන චමත්කාර මිහිරි වදන් සිය දහසක් අතර සැඟව බොහෝ කලක් තිබින කනට නැසෙන ලෙස පැතිරෙන කඳු මුදුන් පුරා එති සමග මුදු නනවැල් ගී සරසිය දහක් අතර ගිලී තිබින බොහෝ කලක් චන්දන ඊලන්දාරිගේ කවියාගේ මම ඔබට පෙම් කරමි කවි පොතේ එන කවියක් තමයි එසේ උපුටා ගත්තේ ඒ සුජාතා අත්තනායක විශාරද ගායන ශිල්පිනියගේ මේ ගීතයට පෙරවදනක් හැටියටයි ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර ගීපද රචකයා ටී ෂෙල්ටන් පෙරේරා සංගීතවේදියාගේ නිර්මාණයක්. මේ ගීතය ඇතුළත් වුනේ දරුවා කාගේද චිත්‍රපටයට. ඒ ගීතයයි මෙසේ ඉරිදා සංග්‍රහයෙන් ගුවන්ගත වන්නේ. Thank you. सुरुल කතන බසෙහි උච්චාරණාර්ධය ඒ කියන්නේ ඇක්සන්ට් එක ඇසුරු කොට උපදින කතන විරිතක් ස්පීච් රිද්ම් කියලා කියන්නේ තිබෙනවා නිදහස් කවි ලියූ ඉංග්‍රීසි කවීන් කරන්නේ මාත්‍රාබද්ධ විරිත අතහැර මේ කතන විරිත යොදා ගැනීමයි. එවැනි විරිතක් ආදේශ නොකල අපේ බසට ශබ්ද ධ්වනිය ජනිත කළ නොහැකි. ශබ්ද ධ්වනියෙන් තුර වූ බස රස ජනනයෙහි සමත් වන්නේ නැහැ. එවැනි බසක් සුදුසු රස ජනනයට නොව වාර්තා කතනයටයි. මෙසේ පවසන්නේ කවුරුන්ද? ඒ ආචාර්ය ගුණදාස අමරසේකර විසිනි. ඒ අදහස සමග කාලයකට පෙර දශක කිහිපයකට පෙර එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාණන් මේ ගීතය ගායනා කළේ ගීතයක් වෙතයි අප යොමුවන්නේ ඉරිදා සංග්‍රහයෙන්. මේ ගීතය රචනා කළේ පොඩිරත්න අඟමලේ කියන කවියා සහ බස් එකේ යන අතර බස් රථයේ හුන් සිරිල් සමරකෝන් නම් වූ සුහදයා විසින්. ඒ දෙදෙනා හොඳ යාළුවෝ අනුරාධපුරේ මේ ගීතය කල්නි පෙරේරාගේ සංගීතයෙන් උපවත් වුණා මේ විශාරද හෙඩ්ඩෝ ජයකොඩි Thank you. උදලිව පාලා දවසේ දියද සවි කරවාලා අනුර වැටෙන්නට කලියෙන් ගෙදරට කල්ලු කරන් කරගෙන රෝදේ ඉංචි කරත්තේ ඉඳගෙන මම ඉන්නේ වදිත වේදිත ඉරිදා සංග්‍රහය පිළිබඳව ඔබේ අදහස් යෝජනා චෝදනා අපට ලියා එවන්න මෙන්න මේ ලිපිනයට. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. නිෂ්පාදක ඉරිදා සංග්‍රහය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය කළේ දිල්කා විමර්ශනී හඳුබලයි